යහපාලනය කියන නම තිබුණටම යහපාලනයක් වෙන්නේ නෑ අරිය කියන නම තිබුණට අරිය වෙන්නේ නෑ වගේ විශේෂයෙන්ම අපිට පැහැදිලිව පේන කාරණාවක් පහුගිය ජනවාරි 8 වෙනිදා සිද්ධ වුණේ මහමැතිවරණයක් නෙමෙයි ජනවාරි 8 වෙනිදා තිබුණේ ජනාධිපතිවරණයක් මහමැතිවරණකින් වෙන දේවලුත් උනාට පුදුමය කියන්නේ Taman ජනතා වරමකින් පපෙච්ච අගමැති කෙනෙක් වගේ හිතාගෙන එතුමා අභියෝග කරනවා සියලු දෙනාට මේ දැන් පෙරදිච්ච අය මොකටද ඉස්සරහට එන්නේ කියන වගන්තියත් එක්ක. හැබැයි පැහැදිලිව මතක තබාගත යුතු දේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දිනුවේ නෑ. එතුමා වුණේ එතුමාට සිද්ධ වුණේ අනුන්ගේ පහනින් එතුමා තමන් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා විතරයි.